Thank you. දේශනාවට පවත්වනු ලබනවා. නීතිගල විස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ නීතිගල විස්තරණ වඩාත්මකදී යෝගාචරණය කර මෙන්න ධර්ම දේශනාව පවත්වන ලබනවා. උජුච සූජුචේ සුවචෝ චස්ස මුදුවනති මානි සන්තුන්ත කෝච සුබරෝචි අප්පකිච්ඡෝච සල්ලෝක බුද්ධි සන්තේන්ද්‍රියෝ ච නිපකෝචේ අප්පගබ්බෝ කුලේසු අනනුගින්දෝ නච්ච කුද්දං සමාචරිය කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදේයොන්ති ආරංගරත්න අවසරයි පාදක මහතුරු සම්බන්ධ කරගෙන සත්‍යපතා පවත්වාගෙන ධර්මදේශනා මාලාව සඳහා මේ වාරය අපි ඉදිරිපත් කරගත්තේ කවුරුත් බොහොම දාන්න ප්‍රිය කරන අඳුරන කරු කරන මේ කර්මීයමෙත සූත්‍රයයි. ඒ සඳහා අපි මේ ඉස්සල්ලා පහක් ගත කරලා තියෙන මේ 6 වෙනි ධර්ම දේශනාව අපි මේකෙදී ගත්ත ක්‍රමය මේ යෝගාවචරයේ කීම සඳහා නැත්නම් සාර්ථක යෝගාවචරයේ කීම සඳහා හෝ යෝග කර්මයේ සාර්ථකත්වය සඳහා වඩා ළඟා කරගත යුතු වඩාගත යුතු වර්ධනය කරගත යුතු ගුණ 14ක් මේ කර්ණයේ මෙත් සූත්‍රය සඳහන් වෙනවා අපි උත්සාහ කළා මේ තාකල් ඒ 14 බික් වශයෙන් ගලවලා කොටස් වශයෙන් ගලවලා එක එක වෙන් කරගන්න. නමුත් ඇත්තටම මේකේ රසය එන්නේ නම් ඒ 14ම එකම පොකුරට තියෙන කොට. නමුත් මේ ඉගෙනීමේ එක ක්‍රමයක් තමයි ඒ කලාපයෙන් ඒ කොටහ වෙන් කරගෙන ඒ කොටහ වෙනමම හදාරලා ඊට පස්සේ ඒක නැවතත් අර කලාපයේ ඇතුළට දාලා කලාපයේ ඒකට තියෙන භූමිකාව ඒක තියෙන කොටහ ඒකට තියෙන රංගපෑම මොකක්ද කියලා පොදුවේ බලන ගතිය මේ දෙකෙන්ම කරන්නේ මේ කොට බැලීමෙන් සහ සාමූහික වශයෙන් බැලීමෙන් ඒක එකක් පිළිබඳව සුවිශේෂව සුතමේ ඥානය වඩා ගන්නයි චින්තාමේ ඥාන වඩා ගන්නයි සමහර විටක වෙන දේවල් ඒ භාවනාවේ ප්‍රත්‍යක්ෂ ඥානට උදව් වෙනවා. නමුත් මේ ක්‍රමයේ දුර්වලතාවයක් තියෙනවා. අපි ඒක නිසා කලින්ම දැනගෙන බැස්සොත් ඒක පාඩු අඩු වෙනවා. ඒ නිසා අපි මෙතුආකල් සක්කෝ කියන ගුණෙ වෙනම උජුසු උජුච කියන ගුණ දෙක එකතුව සුවච ගුණය ගිය පාර ගත්තා. මුදු කියන ගුණයයි අද අපට දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. නමුත් බලනකොට ඒක අර කලින් සංග්‍රහ වෙච්ච තුවච ගුණයක් මේ මුරුදු ගුණයක් අත්තර අපිට සංග්‍රහ කරන්න වෙන්නේ අනතිමානී ගුණයක් අතර බොහෝම සමීප සම්බන්ධතා තියෙනවා. මේ වනිකන් දියුන් සහෝදරයෝ වාගේ. ඒ තාපට නිතරම මේ මුරුදු ගුණය කතා කරනකොට කලින් කියාපු ඒ සක්කච්ඡ කර්මයේ සුවච ගුණයක් අත්තර කියන්න වෙන්නේ අනතිමානී කුතේ ගුණයක් දෙක සම්බන්ධ කරගන්න වෙනවා. ඒ මොකද ඒ වගේ සමාන සම්පාත වෙන ගුණ වර්ගයක් තියෙන නිසා. මුරුදු ගුණේ අපි වෙන් කරලා මුලින් මුලින් ගත්තොත් තේරුම් ගැනීමේ පහසු පිණිස තද භවයේ විරුද්ධකම. තද ලක්ෂණ කියලා මේක පාලියෙන් ගන්න මුරුදු භාවයේ ප්‍රතිපක්ෂ ධර්මයේ තද ලක්ෂණ. ඒක මේ සිංහලට අපි කියීම තද හෙළ භාෂාවට ගන්නකොට තද ස්තබ්ද කියලායි සංස්කෘතිය කියන්නේ. ස්තබ්ද භාවය. පාලියෙන් තද භාව. සිංහලෙන් තද භාව. ලේසි සිංහලට එනකොට හොඳට කටට දිවට නැමිලා හදාගෙන තියෙන එකයි තියෙන ඌරුවට හදාගෙන තියෙනවා. මේකේ මේ මේ අදහස් කරන්නේ මේ මුරුදු ගණිය මුරුදු ගුණයේ විරුද්ධ ලක්ෂණය. ඒ නිසා මුරුදු ගුණය කියලා කියන්නේ තත්ත්ව භාවය අනිත් පැත්ත. ඉතින් මේක සාමාන්‍ය දර්ශනයක් වශයෙන් කියනකොට පාඨවි ධාතුවේ ලක්ෂණයක් විදිහට පෙන්නනවා මේ ලාහු ලක්ෂණ තුනකුයි කරු ලක්ෂණ තුනකුයි කරු ලක්ෂණ වලට ගන්නවා බාර භව, තද භව, ගුරුසුසු භව. ලාහු ලක්ෂණ වලට ගන්නවා හැලු භව, මුරුතු භව, සීනි භව. ඒකෙදිත් මේක පඩවි ධාතු ගුණයක් විදිහට එනත්තම් රූප රූපාකාරයේ රූපල ධර්ම වල පඩවි ධාතු ගුණයක් විදිහට තද්ද භාවය සහ මෘදු භාවය මෙලෙක් බව කියලා පෙන්නනවා. ඉතින් මේක චෛතසික ධර්මයක් විදිහට පෙන්නනවා. ඒකදී කාය මුදුතා චිත්ත මුදුතා කියලා දෙක කරලා පෙන්නනවා. එතකොට පෙන්න තියෙන චෛතසික ධර්මයන්ගේ අතර වූ මෘදුමයක් භාවයේ මේක තීරුම් ගැනීමේදී කල්ලාතුව තීරුම් අරගෙන දසු අවස්ථාවට ඒක පාවිච්චි කරන්න බොහොම අමාරු ධර්මයක්. මුරුතු ගැටි කියන්නේ ඒ ඒ තරට සුදුසු වෙන විදිහට මෙලෙක් වෙන එකක්. ඒ කල්ලාතුව තීරුම් අරගත්තොත් මේක චපලකම වංක භාවයේ කියලා තීරුම් යන්නේ කියලා. ඒ නිසා අපි කියන්න වෙනවා මේ මුරුදු භාවයේ කියන්න වෙන්නේ හොඳට යහපතට ගුණයට මුරුදු වෙනවා. එතනදී අපි කලින් ගෙන ආපු අපේ දෘෂ්ටි අපේ මාන තත්ක කියලා ගුණයට නැමෙන සුළු ගතියක්. ගුණයට ගරු කරන සුළු ගතියක්. වන්දනීය ගතියක්, මානනීය ගතියක් කෙනකොට ඒක පේන මුරුදු ගුණයක් විදිහට. ඒක කවදාකවත් චපලකමක් හෝ තරංග ප්‍රතිපත්තිය පාවා දීලා වැඩි මේ ප්‍රතිපත්තිය හැල්ලු කරගත්තා කියන කතාවක් නෑ මොකද අපි එතනදී මේ යටාර්ථ භාව වන්දනීය මානනීය ගතිය ඇති කරන්නේ යහගුණයකට අන්නේ වෙනි ගුණයක් විතර පිට දක්වන මේ මු르දු භාවයට කාය මුදුතා චිත්ත මුදුතා වශයෙන් භාවනාවට අත්‍යවශ්‍ය ලක්ෂණයක් විතර පෙන්නලා තියෙනවා වෙන විදිහකට කියනවා නම් භාවනා කරන යන කෙනෙක්ගේ මේ සාමාන්‍ය බුද්ධියෙන් වටහාගත යුතු හදාගත යුතු මේ මුරුදු ගුණය නැත්තම් ඒ පුද්ගලයා භාවනා එක තැනකට ගිහිල්ලා නතර වෙනවා. කොච්චර පරියන්ක භාවනා කළත් කොච්චර සක්මන් භාවනා කළත් යාට ගැළපෙන්නේ සමත භාවනා ඒ අත්තා සමත කර්මස්ථානයේ වඩනවා. සමාධිය අතර ගැළපෙන්නේ විපස්සනා විපස්සනා කර්මස්ථානයේ වඩනවා. ගුරුවරයෙක් ලැබිලා තියෙනවා. ස්ථානේ විවේකයක් ලැබිලා තියෙනවා. නමුත් මේ පුද්ගලයා මේ මුරුදු ගුණය අඳුරන්නේ නැත්තම් හැමදාම එක තැනකට ගිහිල්ලා එතන හැප්පිලා නැතර වෙන ගතියක් යන හරියට පිට් එකට හැප්පුණා වගේ. උගාත්ම භයානක தත්ත්ව වෙන්නේ ඒ භාවනා කර්මස්ථානේ භාවනා අරමුණ එතෙන් යනකන් ගෙනියලා ඒ හිල වෙන හැටි, ඒ නැතර වෙන හැටි කවවම කවදාකවත් ඒ පුද්ගලයාට ඇති හැටියෙන් පේන්නේ නැහැ. ඒ නිසා කර්මස්ථාන ප්‍රදාන සුත්ත කරනවාදී කියා ගන්න තේරෙන්නේ නැහැ. මම මෙතෙන්ට යන්නේ මෙහෙමයි උනේ මේකයි මගේ වැරද්ද මේකයි මේ පරිසරය වැළඳ ආදි වශයෙන් මොන්නම දෙයක්වත් ඒ පිරිසුදුභාවය නැති කරනවා මේ මෘදු ගුණය පිළිබඳව කලින් අහලා ඉතින් සාකච්ඡා කලකලා නොතිබුණොත් ඒ නිසා භාවනාවට පෙර ආතුව තිබිය යුතු පූර්ව ලක්ෂණයක් යන පුළුවන් යෝගාවචරයේ සත්විය යුතු මෘදු ගුණය වික්ෂක් සත්විය යුතු මෘදු ගුණය ආනේ මෘදු ගුණය සීලවතෙන් බලපානවා කාය චිත්ත මුරුදු භාවයේ මේ කාය වචන මුරුදු භාවයේ කියන්නේ. ඊගාවට සමාධියට බලපානවා විපස්සනාට බලපානවා. ඉතින් මේ ගුණය සම්පූර්ණයෙන්ම සුද්ධ කරපේ එක්කෙනෙකුත් මේ අපේ තුල හොයන්න බෑ. සම්පූර්ණයෙන්ම ඒ මුතු ගුණය වශයෙන් සම්පූර්ණ මුතු වෙච්ච කෙනෙකුත් නැහැ. ස්ථපුණේ නැති කෙනෙකුත් නැහැ. වෙනස තියෙන්නේ අපි අපි අතර මේ මුරුදු ගුණේනා තද ගුණේ අතර වෙනස් සම්බන්ධතා තියෙනවා. සමහරුගේ මුරුදු වැඩි, තද බව අඩුයි. සමහරුගේ තද බව වැඩි, මුරුදු බව අඩුයි. ඒක ඇත්තටම සමූහයක් වශයෙන් ජීවත් වෙන බාධාවකුත් නැහැ. ඒ කොයි සංකල්පයේ හිටියත් භාවනා පටන් ගන්නදී බාධාවකුත් නැහැ. අපි ස්තබ්ද භාවයේ මෙයාගේ වැඩි, මුරුදු භාවය අඩුයි. ඒ නිසා යාට භාවනා කරන්න හොඳ නැහැ කියලා එහෙම කතාවක් නැහැ. වෙනදා සංඝ අපේ සමිතියේ සංගමේ ඒ සමූහයේ සනුවරේ ඉන්න හරියක් ඉන්න මුර්ගයත්තු මේ අත්තා තද වැඩි කියලා අයින් කරන්න ඕන කමකුත් නැහැ. ඒකම අපේ අත්ත ඔක්කොම තද ගතිය ඇතියි ප්‍රතිපත්තියට මෙයා වෙතර මුර්ගුයි කියලා අයින් කරන්න ඕන කමකුත් නැහැ. තොක්වා ඉන්නේ ඉන්නේ ඉන්න භාවන හැදීගෙන එනකොට හොඳත් පුරුෂ සංසේවනයේ දීතනට මෙලෙක් වෙන දෙයි. එක් පැත්තකින් භාවනාවේ සිද්ධ වෙනවා, තව පැත්තකින් සීලයේ වශයෙන් සිද්ධ වෙනවා, තව පැත්තකින් සත්පුරුෂ ආශ්‍රයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදී මේ මෘදු ගුණේ දිහා බලනකොට මට නම් හිතෙන්නේ උගාක් වෙලාවට ඒක සම්බන්ධයෙන් අපට කියා කර දෙන්න මේක හොඳින් පේන්නේ පිට ඉඳලා බලන කෙනාට. මෘදු ගුණේ වැඩිනවාද ස්ථබ්ද ගුණේ වැඩිනවාද කියලා ඇතුළතින් තේරෙනවා උගාක්ම තියුණු මාසක් තියෙනවා භාවනා උගාක් තියුණු වෙන්න ඕනේ අනුන් කියන දෙයට හොඳටම අහුම්කම් දෙන්න කියලා පේනවා. ඒ වටිනා ගුණ ඒ වටිනා ඒ ගුණ නැති උනායි කියලා තමයි තමයි මෘතු දස්තප්තද කියලා වැටෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනගන්න ඕනේ ඒකම භයානක තත්ත්වයක්. බරුවලවල් තියෙන පාරක ඇවිදින්න වාගේ පිටේ ඉන්න කෙනාට නම් තේරෙනවා මේ පුද්ගලයා මෙන්න මෙතනදී ප්‍රකල්පයි. මේ පුද්ගලයා මෙතනදී ඡප්තයි. මේ පුද්ගලයා මෙතනදී දැලදාඩුයි. නමුත් ඒ තරදර බවට පත්වෙච්ච පුද්ගලයන් හිතන්නේ මම තරදරයි කියලා. එයිසනි මම හිතන්නේ පීඨේතු ගුණයේ පිටික ප්‍රතිපත්තියේ පිටික මම මේක ගෙනාව චාරිත්‍ර මෙහෙමයි කියලා එයා හිතන්නේ මම දැඩි මේ ප්‍රතිපදාවක හිටියා කියලා. අනික එක්කන හිතන්නේ එයා දෘෂ්ටිග්‍රාහී මාන්‍ය තදවිච්ච කෙනෙක් ආදි වශයෙන්. ඉතින් ඒ නිසා මෙවැනි ගුණයක කොතනින් පටන් ගත්තත් අපි දිනුවා නම් බලාපොරොත්තු වෙන්නේ සබ්‍රහ්මචාරින් වහන්සලා නැතෝ කවදාකවත් මේක සුද්ධ වෙන්නේ නැහැ. අපි ගැන බලලා අපිට අනුකම්පාවෙන් පෙන්ලා දෙන කෙනෙක් නැත්නම් ඉතාමත්ම අමාරුයි අපිට මේ ගුණයක් හදන්න. ඔකට එකතු කරන්න තියෙන තවත් නරක ගතියක් තියෙනවා. වයස යන්ත යන්ත යන්ත යන්ත අන්න ඔය අමුකන්තන ගතිය අනුන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙන ගතියත් අඩු නිසා ඔය ඇට මෝරනකොට හදන්න මා ඒක සත්‍යවචනක දේශනා කරලා තියෙනවා මේ බුද්ධ බබ්බජීචෝ කියන්නේ. වයසට ගිහිල්ලා පැවිදිච්ච ඇත්තෝ ඉතාමත් අමාරු විනය කරු කරන්නේ කියලා. හොඳ විදිහට තේරෙන්නේ අරකට තියෙන මම හදාගෙන ආපු ප්‍රතිපදාවක් තියෙනවා. ඒක කෙරුවොත් තමයි දවුක්‍ය හරියන්නේ. ඒක කෙරුවොත් තමයි මට භාවනා කරන්න පුළුවන්. මේක කෙරුවොත් තමයි ඉන්ෆ්ලුවෙන්සා මට ඒක ඒක හැරගෙන තමයි ඉන්න පුළුවන් තරම් තමයි හොයන්නේ. ඒ වගේ ධර්ම කතිකයෙන්ද ගියාම කැමති නෑ. මොකද ධර්මයේ අනන්තවත් පෙන්නලා තියෙන බුද්ධ ඥානanti ඒ තැනට ගැලපෙන විදිහට මුරුද්ද වෙන්නේ නැත්තම් මේ ශාසනය පවතින්නේ නෑ. ඉතින් දැටි ප්‍රතිපatti සහිත කෙනාට එවැනි ධර්ම බෙහෙත් චපල ධර්ම වශයෙන්. විලා වැටිට පදි විනාශ කර ගන්නවා කිය. එහෙම වෙන නිසා ඒ කෙනාට තව කෙනෙක්ගේ දුෂ්කරතාවයකට මැදිහත් වෙන්න හෝ උපදේශයක් දෙනකොට Tamanටගේ වගකීමක් ගන්න හෝ ඒ උපදේශය වැරදුනාට පස්සේ නැවත සාකච්ඡා කරන්න හෝ ඒ මෙලෙක් ගති නැති වෙනවා. ඒ කියන්නේ මේ වොල්තු ගුණය ආගමක් ධර්මයක් ඕක වෙතත් වටිනා සමාජ ධර්මයක්. නමුත් මේ කර්ණිමෙත සූත්‍රයේ ලා සර්වඥාන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අත් කුසලයේ බලාපොරොත්තු වෙනවා නම් පරමාදර්ශී විදියට නැත්නම් අන්තිම ලංසුවෙන් රහත් වීම දක්වා මේ සමාජ ධර්මයේ බොහෝම වැදගත් වෙනවා කියන්නේ. මේ වෘතු ගුණේ බොහෝම වැදගත් වෙනවා. ඒ නිසා අපි සත්‍ය ගුණය කියන පොඳ තේරුම් ගන්න තියෙන මේ ස්ථබ්ද භාවයේ ආවොත් අපි අර ගොඩාක් කල් රැකගෙන ආවොත් ඒ සුවඳකම් ඇයි හොඳයිකම් ඔක්කොම එක චිත්තක්ෂණයකින් බිඳලා යන්න ඉඩ තියෙනවා. ඒක නිසා ද්වේෂයේ ලකුණක් මේක පෙන්වන්නේ. එනත්තම් මාන්නයේ එහෙම නැත්තම් දෘෂ්ටි ලක්ෂණ පෙන්වන්නේ ඒ වෙලාවට වෙන හානිය, ඒ වෙලාවට වෙන ආකල්පමය වෙනස, ඒ වෙලාවම තමන්ගේ තමන්ගේ ප්‍රතිරූපේ විනාශ කරගන්න ඇති කොහොමනකත් ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ. අදිම අහිංසක தත්ත්වයට වැටෙනවා. අනුකම්පා කටයුතු තත්යකට වැටෙනවා. ඉතින් බලන්න කෙනා. මේ පුංචි දේ, මේ පුංචි වචනේ නැත්නම් මේ ප්‍රකල්ප ක්‍රියාව නිසා ඒ පරිසරයේ කොච්චර ඒ නැත්නම් ඒ සම්බන්ධතාවය කොච්චර කෙලසෙනවද? ඒක නොකිය ඉන්නවනම් කොච්චර හොඳද කියලා. නමුත් මේ අවස්ථාවේදී සම්බන්ධ වෙච්ච කෙනා කියන්නේ කොහොමද මරුවත් ඕක නම් මම කියනවා. මට ඔක කියන්න ඕනමයි කියලා පටන් ගන්න. ඒතකොට නාස්ති වෙන මේ යෝගාවචර ගුණ ප්‍රදේශේ බලන ඉන්නකොට කම්පා වෙන සත්පුරුෂ සිත් ප්‍රමාණි පිටචරයි කියන්නේ. ඒක මේ නිසා අපි මේ චරිත ලක්ෂණ ලකුණු අපේ රුචි අරුචිකම් වෙනස් කරගෙන යන බාරදී අමාරුයි මේ මුරුදු කියන ගුත්තේන ගුණේන බොහෝම ලස්සන වචනයක්. නමුත් මේ කිට්ටු කරගෙන ගියාම හරි අපහසුතාවකටපත් වෙනවා. ඉතින් අපි හිතා ගන්න ඕනේ අපි අමුතුරන් සාහිත්‍ය ව්‍යාපාර කරමින් නැත්නම් ගොවිතැන්පත් කරමින් වෙන වැඩක් කරමින් ඉන්නකොට මේ මෘදු ගුණේ වඩන්න පටන් අරගත්තොත් ඒක හිතන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. යෝගාවචරයේ වශයෙන් මුදුරට කන්න කොට ටික හම්බ වෙනවා. ඉන්දියෙන් හම්බෙලා තියෙනවා. විවේක බුද්ධිය තියෙනවා. ඉස්සත් භාවයේ තියෙනවා. ඒතරෝගල මජ්ජාමස්ති ප්‍රතිපේලා තියෙනවා. ඒකෙදි මේක හරියටම තමන්ගේ තන්නේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැහිමක් වගේ වැඩක්. ඒ නිසා සර්වචනාංශේ මහා කරුණාවකින් මහා ප්‍රඥාවකින් මුර්ධු ගුණය සුද්ධ කරලා මුර්ධු ගුණය ආරතනකන පෙළලා පේන සලසලා තියෙනවා මේ ඉන්න මේක තිබ්බොත් ලැබෙන ලාභේ ඔය කරන්න හදන ඉතාලම ගැඹුරු සියුම් කටයුත්තට කොච්චර මේක අසතිලක් ලැබෙනවද මෙන්න මේ ගුණය ගැන නොසලකා කොච්චර අනික් කටයුතු කරන්න ගියත් සීලක හෝ සමාධියක හෝ ප්‍රඥාවක හෝ ඒකාකාරී වර්ධනයක් වෙන්නේ විශාල හානි සිද්ධ වෙනවා මේ හරියට විදුරු කර්මාන්ත ශාලාවක් අයිතිකාරයෙක් වාගේ ඊමණ්ච කොච්චර විදුරු කර්ම හැදුව ප්‍රවාහණය සඳහා සුදුසු ප්‍රදේශයක් පිටුරු යාලක නැත්තම් දැන් පිටුරු කියන එක කිසිම ධාරයකට නැති දෙයක් කියලා විශ්ිකරන්න පිටුරු ගණන් ගන්නද කෙනෙක් නම් එයා හදන ඒවා කෙනා සියුම් ඉතාම කලාත්මක කිසිම භාණ්ඩයක් රටට දෙන්න හම්බෙන්නේ. කොහොදානේ ප්‍රවාහණය දන්නේ ඒක කල්පවතින කියන හැටි දන්නේ. එයා හිතන්නේ පිටුරු කියන එක මොකද්ද? මං අතර විදුරු බාණ්ඩත් එක බාණ්ඩ ගණන් ගන්න දෙයක් නිසා පිටුරු වලට සලකන්නේ. නමුත් පිටුරු වලින් තමයි අර බාණ්ඩ ඒකට පැතිරෙන්නේ. ඒ වගේ තමයි අපි මේ සීල සමාධි ප්‍රඥා පුරනකොට මේ මුරුදු භාවයේ තමයි පැකින් වලට ගන්න. කොච්චරක් ඒ ඒ භාණ්ඩ හැටියට හැද ගහන්න ඕනේ. ওই භාණ්ඩ හැටියට හැද ගහන්නේ නැති වෙන මොනම දෙයකින්වත් පැකින් ගන්න බෑ. විපායන ස්වභාව ධර්මයේ ධූරයන් කියක් හදනකොට ඒ ධූරයකට අච්චර උදේලා බිම වැටෙනකොට ඇටේට හානි නොවෙන්නත් කොච්චර ලස්සන පැකින් සිස්ටම් එකක් හදලා තියෙනවා කියන්නේ. අලියගොල්ලෝට අලියෝලුතු වල වෙනවලු ධූරයකට මොනක්වත් නැහැ. හැම ඉදියකම වටේ හැදිලා තියා බලනකොට ඒක පැහිලා නැති කාර්යය පැකින් වලට ගන්න නැත්නම් අඳුරුන් ද්‍රව්‍ය හරිම තදයි. තද වෙලා තමයි හැදේ. කිරි වැදී කියන පිළිකුම්බයකට එනකොට ආනේ මේ ඇතුළුම් ද්‍රව්‍ය වැඩිපුරෝලා පිළිකුම්බෙලා හැඩලස්වල දුදුදුතුන්ගේ මන බඳින තත්තරපත් කරනවා. ගිජ්ජි ගහට ඕන කාන්නේ අපිට ඕජාව කවන්න නෙවෙයි යාගේ ඇටේ පතුරව ගන්නයි. අපි ඒක කාලා අපි ඕජාව තියනගේ කාලා ඇටේ පැත්තට විසි කරනකොට අර අපෙන් සිද්ධ වෙන ඒ ඕන නැති වැඩි. අර ඇටේ පැත්තට විසි කිරීම තමයි ගහට ඕන වැඩි. යාග ප්‍රචාරණය සඳහා ඒකයි කරන්නේ. ඒ වගේ තමයි මේ සීල අධි සීල කරන්න හදනකොට ප්‍රඥා චිත්ත අධි චිත්ත භාවනා කරන්න හදනකොට ප්‍රඥා අධි ප්‍රඥා භාවනා කරන්න හදනකොට ඔන්නෝය ස්තබ්ද ගුණ, තරම්බ ගුණ, දෝචත් කරන ගුණ නොසලකා හිටියොත් නම් කවදාකවත් අර ඊටාම සියුම් සීල සමාධි ප්‍රඥා වර්ධනයක් නම් හිතන්නේ. වෙන්නේ නැහැ කරන්න බෑ. ඒකයි දරුවචනසේ දේශනා කරන්නේ කරණීයන් අත්ත පොදලේන යන්තම් සන්තම් පදං අපි තමයි. ඒ සාන්තෝ උපදේශ ලංගීම සඳහා නම් කොච්චර පරියන්ක ගාන භාවනා කරත් Taman එක ඉන්න පිරිසත් එක්ක අයියොන්දයි හොඳයි මම පවත්වාගෙන ඊයත්ත් එක්ක කීරෝධකී භාවයෙන් කිරිවත් වගේ සම්බන්ධලා ඉන්න බැරි නම් කොහොම කෙරුවක්වත් සමගියක් හිටින්න සමගිය නැත්තම් තපද නැහැ. ඒකට අදාළ මේ ධර්ම ටික මම භාවනා කරන නිසා මට ඔය වත් පිළිවෙත් කරන්නවක්වත් කවුරුත් කියන්නේ ආන්නවක්වත් වඳින්න පුතන්නවත් බෑ මම මේ විදිහට යනවා කියලා. ඊටස්තත් ගුණේ පහල කරන්න යන්න කිව්වොත් ඉතින් අර පිට් එකට හේතු වෙනවා ඒක තරණ කියලා හැප් වෙනවා ඊට පස්සේ කොහකට යන්න බෑ. අනන්තරයක කටුකොහල් සහිත ඒ අනන්තරය කරා සිංහත්වයේ හමුදා ඛණ්ඩයකට යන්න කියලා යන්න බෑ. මම හමුදා ගන්න එකට යන්න විශාල පාරක් තියෙනවා තැන්තලා පොළක් තියෙනවා වම කියනවා වම කියනවා දකුණු කියනවා දකුණු කියනවා ඔකල් මුල්ලුනේ පැගෙන යන්න බෑ නමුත් මුළු දුරකට කියන බන්න කැලේ හරහා යන්න කියන එන ප්‍රමාණය විතරයි කැලේ හරහා ගියා තේරෙන්නේ නැහැ හුලක යනවා කැලේ කොච්චර කටුකෝ හොතුනත් ලන්දු තිබුණත් රළු පරළු තිබුණත් හුලකට යන බුණ මොකද හැම වෙලාවෙම හොඳ බුණක හරි බුරුටි තකටුකෝ සයිත කැලේ උනත් හමුදාවකට අමාරුයි හුලකට පුළුවන් එහෙනම් මුළු පිළිගත් ඇති කරගත්තට පස්සේ මාරය කමෝද ගාතෙම ත්‍රිගටයි. කොහෙද ගැප්පිලා කරන්න පුළුවන් දෙයක් නැහැ නේ මාර මැෂින් අපි මතකට බෑ. යාට ඕන කරලා තියෙන ටැලන්ට් විලාවේ හැටියට අපි එහෙන් නැවිලා මෙහෙන් නැවිලා අදේට මේ ත්‍රිරෝධකාරයේ කොළඹට පාරක වහණි ගෙනියනවා වගේ එම්ෙන් දාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඉතින් කොළඹ නොයා ඉන්න එකයි තියෙන්නේ. ඒ තමයි මුරුතුගුණේ කියන එක චපලකමක්වත් බය අඩුකමක්වත් මේ වටිනාති ගුණයක්වත් කියලා හිතුවොත් හරිම අමාරුයි මොන පරිසරයකවත් ජීවත් වෙන්න. ඒ නිසා මේ මෘදු ගුණය ස්ථබ්ද ගුණයේ තද භාවයේ අනෙක් පැත්ත බව තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. එහෙම තේරුම් ගත්තේ නැත්නම් ඇත්තටම අපි ළඟ තියෙන මේ මෘදු ගුණය මම නැවතත් මතක් කරනවා ඇත්තටම අපි ළඟ තියෙන මෘදු ගුණය රජ වෙන්නේ නැහැ. ඇයි මම මේ මෘදු ගුණය හැම කෙනෙක්ම ඇත්තටම තියෙනවා කියලා කිව්වේ මේ හැම කෙනෙක්ම පුංචි දරුවෙක් විතරයි. ඔය පුංචි දරුවා කාලේ මොනම ස්තබ්ද ගුණයක්වත් නැහැ. තත්ත්වයලක් නැහැ. මොනම දෙයක්වත් නැහැ නිකම්ම නිකන් ලේකටේ. සම්පූර්ණ වෘතුයි. ඒක නිසා අම්මගේ අපි ලොකු ආදරයක් දිනාගත්තේ අපි මේ අම්මත් එක්ක මේ මුදල් ගන්න දෙනවක් කරලවත් පස්ස දෙන්නම් කියලාවත් මේ ආදරේ ගත්තේ. ගත්තේ මුරුදු ගතියදී. අප්පගේ ආදරේ ගත්තෙත් එහෙමයි. සහෝදර සහෝදරන්ගේ ආදරේ ගත්තත් එහෙමයි. ඒකදී අපි එන්නේ එන්නේ එන්නේ මේ වයසට යනවායි කියලා ගුරුසු වෙන ගුරුසු විලා ස්තබ්ද භාවයටපත් වෙන ඉච්ඡාවචනන්ද දේශනා කරනවා මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න ඉතාමත් තරුණ වයසේදී සම්බන්ධ වෙනවා නම් හරිම පහසුයි කියලා. නමුත් මැද වයසේ තමයි අපි වෙලාවට හොඳට කොනකට අපි සම්බන්ධ වෙලා තියෙනවා මතක තියාගන්න ඕනේ අපි වගේ පිරිසකට මේ මොරුදු ගුණේ විශාල ගත යුතු පැති එහෙම නැත්නම් ලංකාවට යුතු ඇත්ත මලහන් කරගන්න මිසක මේකේ නැති ගුණයක් නෑ නෙවෙයි. අපි මේක අගය කරන්නේ මොකද්ද කෙලස් ගතියක් නිසා මොකද්ද ස්තබ්ද ගතියක් නිසා අපි ළඟ තියෙන මෝර්තු ගුණේ පාගාගෙනයි අපි කටයුතු කරන්නේ. අන්නේම පාගා නොගැනීම සඳහායි සර්වචනාන්සේ විතරෝම මේ මුරුදු ආදී ගුණ යෝගාවචර ගුණ වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. අර මම හිතා කතා කරා කතා කරගත්ත හිටියා අපි එනකච්චකාරිකම්. සකච්ඡාකාරීකම කියලා කියන්නේ සකස් කොට යමක් කරන ගතිය. අපි අපවත් ජීවිතවල මායිපාන සඳහන් කරේ ආදර ගෞරවයෙන් නැමී සිට කරන වැඩි. මේ සාකච්ඡාකාරී ගම පිළිබඳව එදා කිය විදිහට කොටහක් සම්පූර්ණ වෙන්න ඒ වගේම මුරුදු කුණේටත් උදව් වෙන්න සාධක සූත්‍රයක් මට මතක් වුණා පදුගේ සුමානිය ඇතුළත ඒක හොඳයි පස්සා බණ කියන තැනත් හොඳයි ඒ බණ කියන අත්තන්ට සමහර විටක ධර්ම මාතෘකාවක් වශයෙන් හම්බ වෙනවා පංචක නිපාතේ අංගුත්තර නිකාය සඳහන් කරන සත්පුරුෂ දාන සූත්‍රය කියලා එකක්. ඒ සත්පුරුෂ දානයේ පාරපත් කිරීමට ලකුණු පහක් සර්වඥාන්සේ පෙන්වා දෙනවා. පංචමාන වික්‍රේ සප්පුරිස දානානි කතමානි පංච සද්ධාය දානන්දේති සක්කච්ඡන් දානන්දේති කාලේන දානන්දේති අනකහිත චිත්තෝ දානන්දේති න අත්තානං ච පරංච අනුපච්ච දානන්දේති දානයක් දෙනකොට බොහොම සත්‍තාවෙන් වැඩි කරන්න කරන්න දානේ මහත්ඵල මහානිසංස වෙනවා. ඒ වගේම තසකස් කළා ආදරෙන් ගෞරවයෙන් නැමී සිටගෙන කරනවා නම් මහත්ඵල මහානිසංස වෙනවා. ඔකම හරියට වෙලාවට තව දායන අරුණට පස්සේ මධ්‍යහ්නයේ කාලී ආන්නේ විදිහට වෙලාව සලකලා කරනවා නම් දානේ මහත්ඵල මහානිසංස වෙනවා. ඒ වගේම අල්ලාගත්තේ නැති හිතකින් මුක්ත හිතකින් දාන දෙනවා නම් මහත්ඵල මහානිසංස වෙනවා. සමන් දානොත් විග්‍රහන වෙන විදිහට දාන දෙනවා නම් ඒක මාත්මල මානසංශ වෙනවා කියන්නේ. මෙන්න මේක මේ සක්කච්ඡාකාරී ගුණය පෙන්නකොට හරි ලස්සන පැති නැත්නම් සම්බන්ධතාව දෙකක් සර්වඥාන්සේ පෙන්නනවා. ඒක මේ අපේ මාතෘකාවට ලොකු ඉලියක්. සක්කච්ඡාකාරීව දාන දෙනවා නම් මේ ආත්මෙදීම මේ පුද්ගලයා වැඩක් කරනකොට හරියට කරන හැටි. මුල්මදාග තියෙන තුන්සිත පහදාගෙන ඒ කටයුත්ත කරන හැටි ආදරයෙන් ගෞරවයෙන් නැමී සිට කරන හැටි අපි සාමාන්‍ය භාෂාවෙන් කියන වැඩේක තියෙන හැටි පාරට වැඩ බෑ වැඩ කාරට කරු බෑ කියන කතාව අපි ධර්ම කාලේ තිබුණ හැටි එකක්. ඒ තමයි වැඩි හැඩයක් තියෙනවා නම් ඉතින් ඒ මනුස්සයා වැඩ කාරයි. මේ හැඩේ ගන්න නම් සක්කච්ඡකාරී වෙන්න ඕනේ. මෙන්න මේ සක්කච්ඡකාරී කන යම් කෙනෙක් දානයේදී පුහුණු කරනවා නම් දානයක් දෙනකොට ඒ දානය ලබන්නාගේ ගෞරවය දානය ලබන්නා කෙරෙහි ඇති ආදර බව නැමී සිට ගන්නා සුළු බව තමයි මෙතන පේන තියෙන සත්පුරුෂ ගුණය. මේ සත්පුරුෂ ගුණයෙන් යුක්ත දානය දුන්නොත් ලැබෙන ආනිසංස විතර කරන සර්වඥාන්තේ සක්කච්ඡං කෝපන බික්ක වේදානන්දත්වා යත්ත යත්ත තස්ස දානස්ස විපාකෝ නිපත්තන්ති අඩ්ඩෝච හෝති මහතනෝ මහභෝගෝ යේ පිස්ස තේ හොන්ති පුත්තාතිවා ධාරාතිවා පිස්සාතිවා කම්මකාරාතිවා තේ සුසුසන්ති සෝතං ඕදාන්ති අඤ්ඤං චිත්තං උපට්ඨපේති යම් විදියකට කෙනෙක් වෙනදා දීපු දානවට වඩා බොහෝ මාත්‍ර ගෞරවයෙන් සිටගෙන මේ ඉන්න ආදන් වහන්සේ නමක් මේ ඉන්න බුදු පියාණන් වහන්සේ කියලා හිතාගෙන වගේ සම්පූර්ණ ආදරෙන් කවුරුන් හිතකට දාන දෙනවා නම් ඒ පුද්ගලයාට මේ විපාක වාරයේදී අඩෝච හෝති මහත්ano මහා භෝගෝ. තනින් ආඩ්‍ය වෙනවා මහා භෝග මහා ධනෙ ලැබේ. ඒක මේ දානෙ ලැබෙන ආනිසංසය. සක්කච්ඡාකාරීකම කියන මේ විශේෂ ගුණය ලැබෙන ආනිසංසය පෙන්වන්නේ "යේ පිස්සතේ හොන්ති පුත්තාතිවා ධාරාතිවා පිස්සාතිවා කම්මකාරාතිවා" තේසුසු සම්පීසෝතං හෝදායන්ති අඤ්ඤචිත්තං උපට්ඨපේ. ඒ පුද්ගලයා සංසාරේ ගමන් කරන ගෘහස්ත ජීවිතය ගත කරනවා නම් උපදින උපදින ආත්මයක ධනවත් වෙනවා භාභෝග සම්පත් ලැබෙනට අමතරව ඕකට යම් දරු දරු දරු පිරිසක් ලැබෙනවා නම් පුත්තාතිවා දාරාතිවා අමුදරුවන් ලැබෙනවා නම් පෙස්සාතිවා පරිවිලකාරයන් ලැබෙනවා නම් කම්මකාරාතිවා දාසු ලැබෙනවා නම් ඒ හැම දිනෙකම සුසුසන්තියෝ කියන දෙයට කන නමනවා අහුන් කන්දේනවා සෝතං හෝදාති කන නමනවා අඤ්ඤා චිත්තං උපට්ඨපේති මේ මනසට කිව්වොත් නම් හක දාන්න බෑ කියලා දෙසරයක් කියන්නේ හිතෙන්නේ නැහැ මේක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ සුවචකම තමන්ගේ දූ දරුවන්ගේ ධාරාවන්ගේ කැපිට කාර්යයේ කම්කරුවන්ගේ සුවචකම බලාපොරොත්තු වෙන්න නම් තමන් අර දාන ආදී කටයුත්තක් කරනකොට ඒක ආදර ගෞරවයෙන් නැමී සිටගෙන සකස් කරලා කිරීම දැනගන්න ඒක නිසා අපට යම් ආකාරයෙන් සෝචකීකරු ගෝලෝ ලැබෙනවා. දූදරුවෝ ලැබෙනවා. අනිවිදකාරෝ ලැබෙනවා. කම්කරුවෝ ලැබෙනවා. ඒක අපි පෙර කළ පිනක ඒ පින කරනකොට කරපු සක්කාච්ඡකාරීකමට ලැබෙන අතිරේක ආනිසංසය. ඒක නිසා අපට හිතාගන්න වෙනවා අපි යම් කෙනෙකුට උපදේශයක් දෙනකොට යම් කිසි කෙනෙකුට අවවාදයක් කරන ඒ පුද්ගලයා ස්ථබ්ද ගති පානවන ප්‍රගල්භ ගති පේනවන අතිමාන පෙන්නනවා නම් අපේම පව් අපේම පින්මාදිකම් අපි වෙන්නේ සිය ගෝලියෝ මේ පරිවිකාරෝ කම්කරුවෝ මේ චිත්තියෝ දරුවෝ ළමන්න පින් කරලා තියෙන නමුත් ඒ ලැබිච්ච ඇත්තෝ කිවහන්නේ ඒකට හේතුව මොකද අපි දරුවෝ ළමන්න පින කරනකොට අපි මේ පින්කම සකස් කරලා කරලා නැහැ එනිසා යම් සබේක යම් තලයක එවැනි ප්‍රගල්ප පුද්ගලයෙක් ඉන්නවනම් සකස් කරලා වැඩ මේ සුවච නැති මුරුදු නැති අතිමාන සහිත ඒ මුළු සමිතියම ඒකට වක් කියනවා. ඒ පුද්ගලයා විතරක් නෙවෙයි. ඒ මොකද ඒ සමිතිය සමගිව ඉන්න පිරිසක් වශයෙන් ඉන්න පින් කරලා තියෙනවා. නමුත් ඒ පින කරන වෙලාවේදී සකස් කොට කිරීමේ අඩුපාඩු තිබිලා තියෙනවා. නිසා වැඩක් කරනකොට වැඩේ හැදී තේරුම් ගන්නේ පළවෙනි වතාවට නෙවෙයි. එකම වැඩේ බොහෝ වාරයක් කරනකොට කරනකොට තමයි අපට තේරෙන්නේ මේ වැඩ හැම එකක්ම කරන්න කරන්න කරන්න කරන්න එකලස් වීමක් සිදු වෙනවා. එකලස් වෙන්න වෙන්න වෙන්න ඒ උනේ අපිට කරනවා සකස් කියලා කරනවා කියන්නේ. ආන්නේ සකස් කිරීම කරනකොට පළවෙනි සැරේට කෙරුවට වැඩිය විශාල ගුණාත්මක වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස නිසා අපේ පිරිස ඇතුළතට පොදින පොදින ආත්මයක පුදුමාකාර සුසුතන්ති සෝතං ඕදාන්ති අඤ්ඤ චිත්තං උපට්ඨපේති කියන ගතියනවා. අහුම්කම් දෙනවා, කන නතු කරනවා, දෙසලක් කියන්න දෙන්නේ. එනිසා මේ සෝච බව, මුරුදු බව, අනතිමානී ගුණ කියන එක කවදාකවත් බාහිරයට පටවලා. අහවලා ප්‍රකල්පයි. අහවලා මුරුතුනේ. අහවලා සුවච නැහැ කියලා අපිට අනුන්ට කියන්න බෑ. ඒ පුද්ගලයා එහෙම සුවච වෙලා නැත්නම් මගේම සුවච නිසා, මගේම පින්මනිකම නිසා කියලා අපි හිතාගත්තොත් අපිට සිද්ධ වෙනවා ඒ ස්වභාවයේ ඒ තලයේ ඉන්නේ අඩකියාගේ අඩුපාඩුකම් හදාගෙන පෞලේ ප්‍රශ්නයක් වගේ ඉදිරියට යන්න. මේකමයි මේ ආකල්පෙමයි ආනුමාන සූත්‍රයේදී සර්වඥාමේ සා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ උනාගේ අනුමාන සූත්‍රයේදී ඒ තමන් වහන්සේත් එක්ක වැඩ කරන සම්බ්‍රහ්මචාරින් වහන්සේලාට මතක් කරලා හිතලා කියන බණ උනාගේ මතක් කරන හැවැත්දී ඔබ වහන්සේලා එකිනෙකාට පවරනවා හැබැයි අනේ මගේ වැරද්දක් තියෙනවා දැක්කා නම් දුටුවා නම් සැක කරා නම් මට කියන්නේ කියලා. නමුත් ඒව දැක්කියපු වෙලාවට ඕගොල්ලෝ මූණ මූණ ලක් කරගන්න. දුර්වච බව පහල කරනවා. අහන්න කැමති නැති බව පහල කරගන්නවා. අන්නේ වැඩි දුර්වච බව පහල කරන ಗುಣ 16ක් තියෙනවායි කියලා උන්වහන්සේ ඔක්කොම පෙළගස්සලා කියනවා. ඒ තද්ද බවත් එකක් තමයි. අපි ළඟ තියෙන ස්තබ්ද බව එයා කවුද මට උපදෙස් දෙන්නේ? කියලා ඒකේ නිකන් මහා දලවැද බවක් ඇති කරගන්න. මේ නිසා ඒ තමන්ගේ පොදුවේ හෝ විශේෂයෙන් කලකලා හෝ උපදෙස් දෙන්න හදන පුද්ගලයා මේ පුද්ගලයාට උපදෙස් දෙන්න වටින්නේ නැහැ. මම කතා නොකළ යුතුයි. මෙයා විශ්වාස කරන්න බැරි පුද්ගලයෙක් කියලා සැකේ පුදව ගන්න. දුරජ භාවය නිසා අනිවාර්යයෙන්ම උපදෙස් දෙන්න බලාපොරොත්තු වෙන ආ සත්පුරුෂයා ඒ උපදෙස් නොදී අතාරින. එචයි මම කියන්නේ අහන්න කැමති නැහැ ඉරියව්වෙන් පේන ස්ථබ්ද භාවයේ මම විශ්වාස කරන්න බෑ. গুপ্ত චරිතය, ගුඪ චරිතය කියලා පැත්තකට ගන්න. ලස්සන පෙන්න දීලා යමක් කළාන ස්වාංශ මතක් කරනවා. එහෙම අපි ඉදිරියට ආපු කෙනෙකුට උපදෙස් දෙන්න හදන වෙලාවක අනුකම්පාවෙන් ඒ පුද්ගලයා මේ විදිහට ස්ථබ්ද ගති, තද ගති, මොරොන් ගති කියලා අපි කියන්නේ. ගොරෝසු ගතිය අපේව අපිට මේ පුද්ගලයා කෙරේ කොහොමද එන හැඟීම. මේ පුද්ගලයාට එහෙම ආයෙත් පස්සේ උපදෙස් දෙන්න යන්නේ. එහෙම උපදෙස් පිළිගන්න කෙනෙක් නෙවෙයි. මෙයා විශ්වාස කරන්න බෑ කියලා හිතාගන්න කියනවා මම කවුරු හරි ඉදිරිපිට යම් වෙලාවක ස්තබ්ද භාවය ඇති කරොත් ඒ බුද්ධිලා මං ගැන හිතන්නේ තොන්නෝම තමයි. එනිසා මගේ මේ කරගෙන යන වැඩ පිළිවෙලට සීල සමාධි ප්‍රඥා වැඩ පිළිවෙලට මේ මම අනුන් කෙරෙහි අනුන්ගේ සදභාව කෙරෙහි මම කොහොමද හිතන්නේ අන්න ඒ වගේම හිතවිල්ලක් මමත් කල්පනා කරගන්න ඕනේ මයි ළඟ හැඟවිලා ආවෝ ස්තබ්ද භාවයේ තියෙනවනම් අනුමුත්මාව දුර්වච පුත්‍රේ පාඩපත් කළ උපදේශ නොදී යුක්තේ පාඩපත් කරගන්න ඒ නිසා මම වහාම යත්තන්ගේ සහයෝගයෙන් මා ළඟ මුරුදු ගුණ නැත්තම් දුරච ගුණ ස්ථබ්ද ගුණ වැඩි නම් වහාම ඒක හරියට ගන්න ඕනේ එහෙම නැත්තම් මගේ ශ්‍රාවක භාවය මේ අහලා හැදෙන ගතිය එතයින් නතර වෙනවා සම්මිගුලා පාරමිතා පුරාණ කරගෙන යන වැඩපිළිවෙලෙදි මේ වගේ මේ පුංචි චිත්තබ්ද භාවකයේ ගුණකට මොකද මේ මට ලබන්න තියෙන උපදේශපන්තියේ මම නතර කරගන්නේ කියලා බොහෝම ආසාවෙන් අර චිත්තබ්ද භාවය නැති කරගෙන මෘදු ගුණය පහල කරගන්න කටයුතු කරන්නේ අනුමාන සූත්‍රයේ වගේ කාරණා 16ක් විස්තර කරනවා රාජමෝක්ෂී වාගේ එකක් අනුමාන කරන්න පුළුවන් මම අහුකනේ මේ විදිහට පිළිගියා නම් මගේ ළඟ ඔහුගේ ගුණය තියෙනවා නම් මටත් ওই ටික වෙයි. හැදෙන්න එකක් තමයි හැදෙන ක්‍රමේ මේක තිබුණොත් මට අනුන්ගේ උපදේශ පාවෙ නැතිලා යනවා ඊට පස්සේ මම නිකන් හරියට රැයෙන් තල්ලු වුණා වගේ කුරුවල් වල වැඩිච්ච ගෙඩියක් වගේ ආයේ නැට්ටෙන් ඕජාව නැතු වෙනවා කියලා තේරුම් අරගෙන ඒක වහාම පිළියම් කරන්න කියනවා යම් විටක තමන්න කල්පනා වුණොත් මම මොනම හෝ කුල ශිර්ෂකට කෞපන්න නිසා හෝ ගුරු වචනකට කරු කිරීම නිසා හෝ සාජීම හෝ මානක සූචකම තියෙනවා මුරුදුකම තියෙනවා මානතිමානී ගුණය තියෙනවා කියලා දැනගත්තොත් ඒ පුද්ගලයාට ප්‍රීති ප්‍රමෝද පහළ වෙනවායි කියලා කියනවා. පිරිසුදු භාවයෙන් ඇතිවෙනා ප්‍රීති ප්‍රමෝදය මෙන්න මේක තමයි තාමත් වැදගත් වෙන්නේ භාවනාවේදී Tamanට ඒ ගැඹුරු ඵලයක් ලබා ගැනීමට. මේ ප්‍රීති ප්‍රමෝද දෙක නැතුව භාවනා කරන අඩු ගානේ හත්තට දෙනෙක් මට පසුගිය සුමාන දෙක ඇතුළත හම්බුණා. විශේෂයෙන්ම නිසනවන කට්ටිය පිටින් ආපු කට්ටිය. මම මේ මට හිතෙන මිම්මකටයි මම කියන්නේ. ඒ අතෝ ඉස්තර ගානේ කොහොමද මම ආනාපානෙ කරනවා. මුලින් මුලින් මට ආනාපානෙ විතර අහුවෙන්නේ නැහැ. දැන් නම් ඒක අහුවෙනවා. මට පැය භාගයක් හමාරක් ඇතුළත හොඳට ආනාපානෙ සම්පූර්ණයෙන් සංසිඳෙනවා. ඊට පස්සේ මට සැකපහළ වෙනවා. මම මොකද කරන්න ඕනේ කියලා මට හිතෙනවා. මම ඉතින් ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒකේ ඇත්තට අපි මතක් කරනවා. ඒ විදිහට ආනාපානයේ සම්පූර්ණ සංසිඳුණාට පස්සේ ඒ සංසිඳිච්ච භාවයේ මට පැයක් විතර වේවා කියලා ඒ කලකොල වීමක්, තනි වීමක්, රැයෙන් කොටු වීමක්, එළවාද වීමක් නෙවෙයි. මේක වටිනා දෙයක් විදිහට ඒතර පසු ගත කරන්නේ. ජීවත්මත් නැහැ, අරමුණකුත් නැහැ, හිත කම්කොල භාවයකුත් නැහැ, නිින්දත් නැහැ. මේ කලන්ත ඇදිලත් නැහැ, මැරිලත් නැහැ. එහෙමනම් ඒක දිගට නඩත්තු කරන්නේ. මේ සමාජයට කියත් පැය එකමාර ඉන්නවා. කිසිම වෙලාවක ප්‍රීතිය ප්‍රමෝදයක් පාර වෙන්නේ නැහැ. ඉන්නේ මේ නිවරණ නැත්නම්කය තමන් ඉන්නේ මේ අරුණ හොඳට ඕ සුකුමත තත්ත්වයට පත්වෙච්ච තැනකය තමන් ඉන්නේ නින්දට ගිහිලා නොවේය තමන් ඉන්නේ මේ මැරිලා නෙවෙය හොඳ නිවරණ අන්නේ වැනි සත්‍යයක් අර්ධවත් ප්‍රීති ප්‍රමෝද පහළ වෙන්නේ නැහැ කියලා කියන්නේ තමන්ගේ ගුණ විශේෂයෙන්ම මෘතු ගුණය නැතික මෘතු ගුණේ තියෙනවා නම් කල්පනානෝ මේ දුවන අස්තේකට ඇල්කොහොල් ගෙඩියක් තියෙනක කොච්චර අමාරුද දැන් ඇල්කොහොල් ගෙඩිය කියලා හිතලා ඒත් මට කිසිම නැහැ සිතක් අනුකම්පාවක් පාවෙන්නේ මේ තමන්ගේම ගුණයේ વિશે තමන්ට නැහැ මෘතු ගුණයක් පාවෙන්නේ උගෝ කල්ම කෙනාට භාවනා කරන්න සිද්ධ වෙනවා නැවත නැවතත් නැවත නැවතත් මෙවැනි තත්ත්වයක තියෙන පින්තර භාවයේ තේරුම් අරගෙන ඒ තුලින් ප්‍රීති ප්‍රමෝද පාන එච්චරයි තේරුම් ගන්න. පහළ වුණොත් වහා උපචාර සමාධියට හිත වැරෙනවා. අර්පණ සමාධියට හිත වැරෙනවා. අපි ජීවිතයක පිළිගන්න තරම් හිතේ මුරුදු ගතියක් නැත්තම් එකයි කරන්න තියෙන්නේ ඒ මුරුදු ගතිය එනකන් කල්පයක් හරි භාවනා කරන එකයි. මේක වටනදියක් මේක හොඳ තරම් මෙතන මුලමදින්න තරකපත් වෙන පහන් දැල්ලා වගේ හිත ඍජු කියන්නේ දිගට යන්නේ කියලා. ඉතින් යම් කිසි කෙනෙකුගේ මොළපටන්ම මේ මුරුදු ගුණය තේරුම් ගන්න තිබුණා. අර මුරුදුයි කියන එකට හිතේ ප්‍රීති ප්‍රමෝද පහළ වෙන කෙනෙකුට නම් අන්න එවැනි අවස්ථාවක බොහෝම ඉක්මනට උගදාසට පත්තේ අම්මා නේක පොඩි දරුවෙක්ගේ අම්මට අධික තුවගෙන කියලා පදාගෙන එක පදාගන්න අන්තිවා කියලා තියෙන මේ පිහිටි මේ මේ විවේකතාවයට කෙලස් නැතාවයට පුදුමාකාරක සාධකමක් ඇති වෙනවා කිනි පොලාගෙන යන මේ ප්‍රීති ප්‍රමෝද පහළ කරගන්න ඒ තමයි මෘතු ගතිය තියෙන භාවනාවට හම් වෙනා පිළිකරක්. එහෙම නැතුව ස්තබ්ද භාවයේ පහළ වුණොත් ඒක අධ්‍යය කරන්න දන්නේ නැත්නම් බොහෝ කාලයක් ඉඳ වෙනවා. ඉතින් මේ ස්තබ්ද භාවයේ සඳහා මේ පෙන්ලා දෙන්න තියෙන කය වචන දෙකේ ස්තබ්ද භාවය අඩු කිරීමකට කය වචන දෙකේ මෘදු භාවය පුරුදු පුහුණු කරනවා නම් එයාට මේ චිත්තචෛසිකයන්ගේ මෘදු භාවය ඇති කරන්න උදව් වෙනවා කියන්නේ. යම් කිසි කෙනෙක් කය වචන වල ප්‍රකල්ප බව, දැඩි බව, රළු බව නැත්තම් වෙන විදිහට කියනවා සංයම කරගන්න නැත්නම් එතන බොහොම දුර්ක දුෂ්කරයි අර චෛත්‍යික මුදුම අනතිමානික ටික නැත්නම් චිත්ත කර්මය මුදුතා කාය කාය මුදුතා චිත්ත මුදුතා කියන චිත්ත චෛත්‍යික මුර්තාවේ ගන්නයි එනිසා මේක ඇත්තටම කියනවා විද්‍යාවක් නෙවෙයි කලාවක් ඒක චින්තේ නැති එකක් නෙවෙයි. ප්‍රකල්ප බව වැඩි කිරීම නිසා අපි අමෝධ බව යටපත් කරගන්නවා. අපි දෘෂ්ටිගත වෙනවා. මානගත වෙනවා. මානගත වෙච්ච ගමන් කොච්චර භාවනා කරත් ඒක පිපෙන්න විදියක් නැහැ. නිර්ම වතුරේ මුලට ආවට ඉර පායන්නේ නැහැ. ජෝවා කලින් වෙනවා ඒ தත්ත්වෙන්නේ ඒක නිසා භාවනා කරන කෙනා මතක තියාගන්න ඕනේ සාමාන්‍ය බලන කඩේකට බඩු ගන්න මිනිහෙක් ආවොත් ඒ කඩේ බඩු කරන මිනිහා කොච්චර ලස්සන hina වෙලා පාරිභෝගිකය පිළිගන්නවද මොකද ඒ දැනගන්න ඔය බාහිරකෝගය තමයි වැදගත්ම පුත්කලම දෙන්නේ මේ මනසත් ඒ කරුණ දෙනවා කරොත් තමයි අපි ස්වාමියාට ගානක් හම් වෙන්නේ ස්වාමියාට ගානක් හම්බුනොත් තමයි මාගේ රස්සාව රැකෙන්නේ කියලා කියනවා ඒ මොකද මේ මනසේදී ප්‍රේක්ෂාවේ தත්ත්වය ඉතින් ඒක වෙකීමේ සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරන කෙනා කොච්චර වෘත වේදවද කොච්චර කේ සඳහා ලකලා තියෙනවද කියන එක සරුවත්යන් වාචිත කරන්න කාටවත් තේරෙන්නේ නැහැ ඒ මොකද මේ මෘතු භාවයේ කොන්ද බන්නේ කමක් කියලා හිතා ගන්න මෘතු භාවය කියන්නේ චබරකමක් හිතාගන්න. හිතාගත්තොත් නම් මතු වෙන්නේම මේ තබ්බ භාවය. ඒ නිසා ඒ තබ්බ භාවය නැති කර ගැනීම භාවනාව දියුණු පවුණු තත්ත්වයට යනකොට අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා සමහර විචකදී භාවනාවෙන්මම මුත් භාවයක් කරලා දෙනවා. ඒ කියන්නේ භාවනා කරපුවත් එක්ක ආශ්‍රය කරගෙන ඉන්නකොට මේ ලකුණු පේන්න පටන් අරගන්නවා. අපි සාමාන්‍යයෙන් අම්ලදාතර කියන්නේ ගැව්වක් කරනවා. බැන්නොත් බැනවා. මම බලාගන්න. ඒත් ඒක ටික කරපන් කියලා උගන්වන්නේ. ඒ මොකද අපේ පවුලේ කවුරක්වත් එහෙම කොටි කාලා ඇවිල්ලා නැහැ. ඉතින් අපිට ඕවා තමයි කටපාඩම් තියෙන්නේ. ඒ නිසා අපි දකින දකින එකට මේ ප්‍රතික්‍රියා කරනවා. අපි කවදාකවත් මේ අපන්නක ප්‍රතිපදාව තේරෙන්නේ. අවිරුද්ධ වීම කියන එක තේරෙන්නේ. අපි හිතන්නේ අවිරුද්ධ වීම මේ සත්‍යයට පිටුපෑමක්. ප්‍රතිපත්තියට පිටුපෑමක් කියලා. සරුවචනාලේ මුලින්ම ධර්මචක්කපවත්තන සූත්‍රයේ දේශනාවට කිව්වේ ඔය අන්ත දෙකෙන් නම් ගොයිය යන්නේ. අත්තිකිලමතාන යෝගයට හෝ කාමසුකල්ලික වන්ට යන්න එපා. මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ ඔන්න වෘතු භාවය තමයි. තනිය යටි තනිය ගන්න දැනගන්න නැත්නම් අපි මේ මොල් ගහ කිල්ල වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ යන්න පටන් ගත්තොත් කවමදාකවත් යන්න බෑ. ඒක අර වෘතු උගලකට තියෙන වෘතු අධිපාණේ ගුණේ හොඳට තේරුම් අරගන්න ඕනේ. ඇත්තටම භාවනාදී කියනවා මෙලෙක් කරගෙන එනවා. ඉතින් එතකොට ඒ පුදුලා හිතන්නේ මේ දියවි යෑමක් මගේ මේ ආකාර දාන නැති වී යෑම නැති මේ පාඩුවක් බංකොලු වීමක් විදියට. ආහනේ බව නැති කරන්න කල්ලාතෝ මේ මෘදු අන්තිමානී ගුණ මා විශේෂයෙන්ම මේ අපි අද සාකච්ඡා කරගත්ත මෘදු ගුණය ඒ මෘදු ගුණය ඇති කර ගන්නවා. උරුදු කුණිය තමයි සර්වඥාන් වහන්සේ පුතුමාකාර විදියට තමන් වහන්සේගේ චරිත ලක්ෂණය පෙන්ලා දෙලා තියෙන්නේ. ඒ තප්ත භාවයේ කොහොමද කරන්නේ? සම්පූර්ණ මුරුදුයි ඒ නිසා කියනවා සර්වඥ ගුණය ඒක අර්ථකථනයක් දෙනවා ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුගේ ඕනම චරිතයකට ගැළපෙන්න තමන්ගේ හිත හදාගන්න උනන්දුවට පුළුවන්. හිතන්නේ මනේ අපිට ගැළපෙන කච්චි මයිලකට ආවොත් මම උදව් කරනවා ගැළපෙන්නේ නැති කච්චි ආවොත් යන්න ඕන කියලානේ. සර්වඥාගේ කවදාකවත් ලෝකේ එකම ප්‍රාණියෙක්වත් එහෙම ලයිෆ් ස්ට්‍රීම් පිට දාලා ඕනම කෙනෙක් Taman ඉදිරියට එන කෙනාගේ හැටියට Taman දැන ගන්න බැන්න එක සර්වඥතාඥාණයට නිඳාවක්. කවුනාන්දී වතුර වායි ඕන භාජනයකට වක් කරපුවාම ඒ භාජනේ හැදී ගන්නවා. වතුර යන්නේ නෑ භාජනයට හැදී කියලා දෙන්නේ. ඉන්නේ වගේ තියෙනවනේ භාවනා හිතේ. මොන බාධාව ආවත් ඒන බාධාවට කඩාපනින්නේ. අපන්නක භාවයක් අවිරුද්ධ භාවයක් ඇති කරනවා. මේකටමනේ සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ. අතුරු සාමීච පිණිස අපි මේ වෙලාවේ ඇතුළේ ඒ දේ කරනවා මිස යටි ප්‍රතිපත්ති වලට යන්නේ. ඒ නිසා සමූහයක වර්ධ ගුණය ඇති කරගන්නකොට නම් අපි එක්කෙනෙක්ගේ අඩුපාඩුකම් දකින්න නරකයි. නමුත් තනියෙන් බලනකොට හිතා ගන්න ඕනේ අනික ඔක්කොගේම උදව්වෙන් හෝ මයිලඟ යම්ම හෝ ස්ථබ්ද භාවයක් තියෙනවනම් තියෙනවමයි මතු උනොත් වහා මේක ඒ වෙලාවෙම මතු කරගෙන අපනාවේ පහසුව පිණිස ඒක හදා ගන්න ඕනේ කියන අදහස ගත්තොත් ඇත්තටම නිවන් දැක්කා වගේ නතුරක් එනවා ඒ පිළිස පුදුමාකාර සහෝදරකමක් තේරෙන පටන් ගන්නවා. ඒ චිත්තක්ෂණේ පටන්ම තමයි දෙනවා වාක් වරබක් පර මේ මේ බන්ධනයකින් හිත හසුනවා වගේ. අපි බුදුන් ධර්ම සංඝ කරේ මේ සරණ ගියත් අපිට ඒක ඉදිරියෙන් තියාගත්ත සම්මුර්ථ වෙන්න පුළුවන්. ඉතින් මේක ඔය සමත භාවනාවේදී අපර කලින් කිව්වා වගේ විචාර සමාධියට අපත අර්පණ සමාධියට කිට්ටු කරනකොට තානත් වැදගත් වෙනවා. මොකද හේතුව මෘතු කුණය බොහෝම ආසන්නයි ප්‍රීති ප්‍රමෝදයට. ප්‍රමෝද නැති එකකින් මොනම භාවනා ප්‍රතිඵලයක් ලබන්න බෑ. මේිට වැඩි ඉතාමත් දැඩිසි මේක අවශ්‍ය කරනවා ඔය බල විපස්සනා ඥානවලදී ඒ ඥාණයෙන් පස්සේ ඒ බංග ඥාන, බය ඥාන, බයසුපට්ඨාන ඒ වගේ ඥාන වලට යනකොට මේ මුර්ධු අන්තිමානීය ගුණේ නැති කෙනා හරියට හරවුම් ඉලකට හතරස් කුණ්‍යක් ගන්න හදනවා. මොන විදියෙන්වත් ඒක වහන්න බැහැ. තමන්ගේ තාලෙට හැඩ ගැහින්න බැරි නම් මේ වැඩ කරන්නේ රූප ධර්මයට ඒ මේ ඉන්නේ පඨවි ධාතුද ආපෝ ධාතුද තේජෝ ධාතුද ආදී වශයෙන් ඒ එනේන ධර්මතානික තේරුම් අරගන්න එතෙන්ට හැඩ ගැහෙන්න බැරි නම් ඉතාමත් අමාරුයි මේක පිළිබඳව විශේෂ නැත්නම් මූල ධර්මමය විශේෂ විතර කරන්න ඔය මහසිතාර උත්සාහ කරන තමන්නාතිගේ පොතේදී ඉස්ලාම අපි විපස්සනා භාවනා කරන කෙනා තමන්ගේ ඉදිරියට ආසත් ප්‍රසාරයෝ ආනාපානේ හෝ සක්මන ඉදිරිපත් කරගෙන එයතාව රූප ධර්මයකට හිත යොදනකොට අපි ඉස්ලාම ගන්නේ ඒ රූප ධර්මයේ ඇත්තව ප්‍රකටම හරිය හොඳට වැටහෙන දේ ඉස්ලාම මත වෙන දෙයට හිත යොදනවා ඒක ලියලා ඒක පුළුවන් තරම් වේලාවක් ආශ්‍රය කරමින් ඉඳිලා තමයි අත්‍යවශ්‍ය කරන්නේ භාවනා වලදී. නමුත් ඒක එකම ධර්මතාවයක් ප්‍රකට භාවය අනුව බොහෝ වෙලා ආශ්‍රය කරන යනකොට ඒකට හේතු වෙච්ච පාදනම මේකෙන් ඇතිවෙනා වූ ඵල ආදී ඒ ධර්මතාවයට අදාළ විස්තර භාවනා මෝරන්න මෝරන්න මෝරන්න මෝරන්න ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට පේන පටන් ගන්න ඉස්සර වෙලා මේ අරමුණේ ගොරෝසු බව ප්‍රකට බව අනුවම හිතාලන වෙලාවේ අර වගේ අනවශ්‍ය තොරතුරු හොයන්න යන්නත් නරකයි. මම තමයි දරගන්න මේ භාවනාවේ මුල සමාධිය ජීවයෙන් පවතිනවා අරමුණ විහිම්පෙන්න හදන ප්‍රකට දේ පමණමයි තෝරන්නේ ඒක දිගේ භාවනා කරගෙන කරගෙන යනකොට හිත විසින්ම කුණු වෙන ඉටි ටිකක් වාගේ මෙලෙන් ගතියකටපත් වෙනවා. ක්‍රියා තත්ත්වයකටපත් වෙනවා. චලන රාශියක් බාටපත් වෙනකොට අර එකක් වශයෙන් දැකපු දේ නැත්නම් එකටම නැත්නම් ප්‍රකටව දැකපු එක දේ වෙනුවට බොහෝ දේවල් මෙතන තියෙන බව හැරි හැරි නැමි නැමි බලන්න ඇලිය යුතු බවක් තියෙනවා. උපමාවට කියනවා නම් ඉස්සල්ලාම අපට වායෝ ධාතුවේ කම්පන චංචල බව පේනවා. ඒ හොඳටම ඇති. ඒක දිගේ හොඳට අරමුණට ලං වෙලා බලහන් ඉන්නකොට ඉන්නකොට අරමුණත් හිතත් එකේම මේ වෘතු ගුණ පහළ වෙනකොට මේ වායෝ ධාතුව කවදාකවත් අනියම හිටින්නේ නැහැ. ඒ වායෝ ධාතුව පතරන් වෙලා තියෙන අනිකුත් ධාතු තුන මත. කටවි මත, වායෝ මත, තේජෝ මත. එතකොට අර වායෝ ගුණය දැකලා දැකලා දැකලා ඒකේ පිරිච්ච භාවයක් එනකොට ඒකට පදණම් වෙච්ච පාටේ ගති ආපෝ ගති පේන. ආන්නේ පේන වෙලාවේදී වුණා දැක දැකත් භාවනාව තව මේ කරුණා නෙවෙයි හිත පිට ගියා නෙවෙයි දැන් අමතර විතර පේනවා මේ හිතේ මේ ගතිය කර්මන්නේ ගතිය සුණාමේ ගතිය වැඩි වීමක් වශයෙන් තේරුම් ගන්න ඉදිරියට ගියොත් ඒක අභිලාභයි දජලාභයි විපස්සනා වායුගුණේ බලන්නේ වායු කොටපද අතු බලන්නේ නමුත් ඒක හාත්පසින් නැත්තා වූ මේ කම්පන චංචල ගති තියෙන පිටි වාගේ ඝන ද්‍රවය නැත්නම් වතුරක් වගේ ද්‍රවයකය නැත්නම් වාතයකය නැත්නම් උණුසුම් සුදු දෙක අතර මැදේ කියලා ඒ විස්තර පේනකොට හිත කර්මණ්‍ය වෙනවා. මෙන්න මේ කර්මණ්‍ය භාවය උපමාවකට කියනවනම් අයිස්පිටිකට ආලා තිබුණු අතර කැලක් අරගෙන දීපාන්තර පාම්පෙත්තක ගන්න හැදුවට යවෙන්නේ නැහැ. පීර කැඩලා එනකොට බලන කැඩි කැඩි කැඩි යනවා. නමුත් මේක රත් වුණොත් හොඳට බටර් කැල්ල බටර් ටික හැඳ ගන්නකොටමත් ඒකේ මෘදු බව තේන පාපෙත් ගෑවෙන. මෙන්න මේ සීතල වෙච්ච බටර් අයිස් පිටි බටර් උණු කරන්නේ උණු කෙරුවට පස්සේ අර අපේ වැඩේට කර්මණ්‍ය වෙන ගතිය වගේම අර උනේ හිත ඇති ඇති තාලෙක තවරීගෙන යන්න නම් හිත උණු කරන්න. හිත කර්මඤ්ඤතා ලක්ෂණ, ලෞතා ලක්ෂණ, මුර්ධා ලක්ෂණ. මෙන්න මේ 10ට රස්නේ තමයි කියන්නේ ආතාප කියලා. ආතාප වීර්යයෙන් මේක රත් කරනකොට හිත මුර්ජ වෙනවා. හිත මෙලක් වෙනවා. ඒක සතිය කැඩීමක් නෙවෙයි. ඒක සමාධිය කැඩීමක් නෙවෙයි. එතකොට අරමුණේ එනේන තාලට පතුරවලා විහිදෙන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ආන්න මේ වෙලාවෙදිත් අපි පරණ තාලෙටම හයිය හුස්ම ගන්නයි ප්‍රධාන දේ විතරක් බලන්නයි වගේ ගොරෝසු වැඩ කරන්න පටන් අරගත්තොත් අර හිතයි අරමුණයි සුවිශේෂතාවයට අල්ලබදා ගන්න තරකට අපි ප්‍රගල්ප වෙනවා අපි ස්ථබ්ද වෙනවා භාවනා වර්ධනය නැති වෙනවා ඒ විතරක් නෙවෙයි ඒ යෝගාවචරණ මේ වෙන සංගතිය කියන්න දරුවා මොකද යාගේ හිතේ තියෙන මෙන්න මේ රාමුවක් ඒ රාමුව නේ ඒක දිය වෙලා නමුත් සතිය දිකට යනවා සමාධිය දිකට යනවා. ඒක නිසා භාවනා දිකට යනකොට අනිවාර්යයෙන්ම නාම ධර්ම සහ රූප ධර්මයන්ගේ මේ මෙලෙක් ගතියක් අතන ඒක ඇති වෙන්නේ අර චුන්න මනසිකාරය කියන තැන කියනවා. මුලදී කියක් වගේ තිබුණ එක අන්තිමට කුඩු කුඩු කුඩු කුඩු කුඩු වුණාට පස්සේ ඒ කුඩු වල මුරුදු ගතියක් තියෙනවා. ඒකට මේ පුතිලා ආයතර ගෙඩියම ඉල්ලනවා නම් එහෙම නැත්නම් අර ගොරෝසු ගතියම ඉල්ලනවා නම් ඒ කියන්නේ මේ පුතිලට අර ගැඹුරු භාවනාවට යනකොට මුරුදු භාවනාවට යනකොට තේරෙන්නේ. මේ වෙලාවේදී මතක් කරන්න කියන්නේ තමන් ගත්ත අරමුණේම ඉන්න බවට සතිය තියෙනවා. තමන්ගේ සමාධිය අඛණ්ඩව පවතිනවා නම් අරමුණේ සටහන් ආකාර නැති වුණත් වායෝ පොට්ටබදාතු වෙනකොට පටවිචේද වාති ලක්ෂණ දැක්ක වෙනතියක් තබා රූප ලක්ෂණයට නාම ධර්මන මේ අරමුණ නොදකින් කියලා හිතෙනවා. මනාව හිතෙනවා. හොඳයි කියලා හිතෙනවා. ළඟ හිතෙනවා. දුර හිතෙනවා. කොයි දේ ආවත් වෙන විදිහක නාම ධර්ම වලට මාරු වුණත් මෘදු ගුණේ තියෙන කෙනාට අරමුණත් එක්ක මුණට මුණ දාලා ඉන්න පුළුවන්. මේ මෘදු ගුණේ නැති කෙනාට අර පරණ ගතිය මොකද හොයා? තමගේ කය නැද්දෝ කියලා එකක් කරලා බල බල හයියෙන් හුස්ම ගන්න හදනවා වගේ ඒ අර ගොරෝසු ගති පාන. ඒ නිසා විපස්සනා දිගට යනකොට සමතයට වඩා මේ මෘදු ගුණේ බොහෝම අවශ්‍යයි. එහෙම නැත්නම් අර එකකින් පටන් අරගෙන දෙකට දෙකෙන් පටන් ගන්න හතරට හතරෙන් පටන් ගන්න අටකට ආදී කැඩි කැඩි කැඩි කැඩි යනකොට ඒ අණුව හැර ගැහෙන්න පුළුවන් ශක්තිය නැත්නම් ඉතින් බොහෝමත්ම බාධක සත්‍යකටපත් වෙනවා. ඒ බාධකතාවයේ මම නම් දකින්නේ ඇත්ත වශයෙන්ම යෝගාවචර තමන් තුළ සිද්ධ වෙන දේ කොහොමද කියා ගන්න දන්නේ තමයි මෙතන තියෙන්නේ. ඇත්තේ රාමුවක් තියාන යන්නේ ස්තබ්ද භාවයක් තියාන යන්නේ නමුත් භාවනාවේ එහෙම නැහැ භාවනා අවස්ථානුකූලයි කානෝචිතයි අනේ ස්ථානෝචිත දේ හදිට කියන්න අපි මෙලේ කතියක් හිතේ තියාන යන්න ඕනේ මේක සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ඔය අඳුනක් අඳුරුවට පස්සේ හනුම යවනවා කියලා එකක් වුණා අඳුන අඳුරන ගොඩාටවත් දුක විශේෂයෙන් පත්‍යෙච්ච මිනිහට තනුව අපේ ඉන්නේ අනුව වෙන්නේ කලාසුගේ එක මිනිහෙකුට ඒ මිනිස්සයා හරියට කියන්න දැනගන්න ඕනේ මෙන්න මේම යන්නතර ගුණා තේරුම් ගන්නවා මෙන්න මේකයි මේකෙන් දෙන ලක්ෂණ කියන්නේ. ඒ මාසල කියන්න බැරි නම් අන්නෑරියට වැඩ. අන්නේ වගේ තමයි භාවනාවේදී භාවනා කිරීමේ එකක් ඒ භාවනාව හරියට ගුරුවරයාට කියන්නේ ඇත්ත ඇති කියන්නේ මෙන්න මේ මුරුද්දන තුමාණි ගුණය ඕනේ ඒකෙන් ලැබෙන ආසන්නම පරිය තමයි භාවනා හරියට වැරදුනත් ප්‍රමෝදයක් ඉතුරු වෙනවා හිතේ. රූප ධර්ම වල තියෙන ඒ විකට ස්වરૂප ඔක්කොම එළියට ගන්න ගන්න පටන් ගන්න. තමන්ගේ චරිතය හෝ හිතේ තියෙන ඔක්කොම කැතකම එළියට එන්න පටන් ගන්නකොට ලොකු ප්‍රීතියක් ලොකු ප්‍රමෝදයක් ඇති වෙනවා. හොඳට බඩ හැදුනා වගේ. හොඳට අමාරු වෙලාවක බඩ වමනි ගියා වගේ. මොකද මේ කරන්න හදන්නේ කෙනෙක් ඉන්න තැන වමනි කරන්න හොඳ නැහැ කියලා වමනි ටික ආපහු ගෙනිනවා. නැත්තම් බඩේලියයි කියලා පැත්ත පැත්තට පොරොප්ප ගන්නවා. ඉතින් වෙන්නේ මාරු විදෝමනයක් ඇති ඇතුලේ. එරිකිටියක් කරන්න දැන යන්නේ යනවා. නොංකී යොත් අපස්මාර රෝග. ඒකේන වෙලාවට නතර කරොත් ධාතු වේග, මුත්‍ර වේග, මල වේග, වමන වේග අනිවාර්යයෙන්ම අපස්මාරට යනවා. මොදිවා වා එක පැත්තට යන ගමනක් තියෙන නිසා භාවනා කරන්න ගියාට පස්සේ එන්න දෙයට මුරුදු වෙන්නේ නැතුව තම කරන්නේ මේකට මට මේක ඕනේ කියන පටන් ගත්තොත් අලිය අවුලකටපත් වෙනවා. ඉතින් අපස්මාර තමයි අන්තිමට වෙන්නේ. විවිධාකාර මානසික පීඩාවල් බවට පත් වෙනවා. ඒ වෙලාවේ අපි බුදුන් දෙවියන් පූජා කරලා තියෙන්නේ. අපි බුදුන් මේ කය පූජා කරලා තියෙන්නේ. අපි මුරුතුන් කිමානි වෙනවා. අපිට ධර්මේ හරණ තියෙනවා. අපිට මේ භවනා ක්‍රමයේ ගුරුවරයාගේ ස්ථානයේ සරණ තියෙනවා කියලා ඒ කියා ගන්න තරම් පුළුවන් ශක්තියක් තියෙන ඒකත් මුරුතු ගුණයක් තමයි. ආනේ මුරුතු ගුණේ නැති කෙනාට ඊටාම දෙවිය පස්තු ගන්නටපත් වෙන්න පටන් අර ගන්නවා. තමන්ටම තමන්ගේ ධර්ම හොයන්නේ. තිසරණ තරණ නැතුව යනවා. ඒ නිසා අපි තේරුම් ගන්න මේ වෘතු ගුණය කියලා කියන්නේ ඒ චපලකමක්වත් එහෙම නැත්නම් බය අඩුකමක්වත් මොනකමක්වත් නෙවෙයි. භාවනා කරනකොට වැරෙන දෙයක්. එදිනදී අපි අපේ පුද්ගලික තර්ක එනත අපේ පුද්ගලික ඥාන එනත අපේ පුද්ගලික රුචි අර්චනා ඉස්සර කරගෙන අර වෘතු මිලක් වෙන ගැතිය බාධා කළොත් ඉතින් තමන්ට කරන්න පුළුවන් විශාලම අහිමියක්. ඒකයි සර්වඥාන්සේ තමන්ගේ අත්කෝචීල කලකලා වැඩ කරන කෙනා පුළුවන් තරම් මේ සුවච ගුණේ මෘදු ගුණේ අන්තිමානි ගුණේ ඇති කරගන්න. ඒක මට නම් වෙන්නේ විපස්සනා යෝගාවචරයට විතර අදීම වෙන කිසිම විශේෂයකට අදාළ නැහැ. විපස්සනා යෝගාවචරණ සම්පූර්ණ තමන්ගේ සක්කාය දිට්ඨිය දියතරහන තරමට මේ සති සමාධි දෙකම මුල් කරගෙන යනනම් උතුමාකාර මෘතු ගුණයක් ඇති කරන්නේ. අහවල් දේ සඳහා මෘතු නොවිය යුතුයි කියලා මේක කියනවා අක්‍රම කියලා ක්ෂණාව එහෙම නැත්නම් ඉවසීම මේ දේ සඳහා නොයි ජීවිතය කියලා මොනම දෙයක් අපෙන්න භාවනා වර්ධනයේ සිදු වෙනවනම් වෙන ඕන දෙයක් වෙනියම මුරුදු වෙනවා භාවනා වර්ධනය කියලා මේකෙන් ටිකක් අදහස් කරන්නේ සීල ප්‍රවර්ධනයේ සමාධි ප්‍රවර්ධනයේ ප්‍රඥා ප්‍රවර්ධනයේ ඒ තුන වෙනන ඕනේ ලංක මුරුත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා තියෙනවා භාවනා ඒ වගේ හරියාගෙන එනවනම් මම ළඟට ආවයි කියලාවත් නැගිටින්න එපා. මොකද මේ චිත්තක්ෂණය භවයේදී ආය නතර ලැබෙන්නේ නැහැ. කෑම වේලක් සඳහා නැගිටින්න එපා. වෙන මොනම දෙයක්වත් නැගිටින්න එපා මේ දේ කරන්න. දිගට ඒ දේ කරගෙන යන්න මොකද මේ මුස්තු වෙන එක ඒ වෙලාවේදී වෙච්ච වෙලාවේදී දිගට වැඩි කරගන්න. නිසා බාහනවට වෙන්නේ මුරුදු භාවය නිසා අපි ගොඩක් දලනලු වෙනවා වගේ. නමුත් මේ දේ කරන්නේ මොකටද? සීල සමාධි ප්‍රඥා පෝරේ සඳහා. කර්ණිමිත සූත්‍රයේදී මේ පෙන්වන කාරණාව කර්ණිමිත සූත්‍රයක් කරන්නේ මේ සම්මත පැත්තට යොමු කරගෙන තමයි ආශිර්වාද කරන්නයි මේ ආරක්ෂා කිරීමටයි කරන්නේ. ඒත් වැඩිම දේශනා කරලා තියෙන ප්‍රධාන වශයෙන්ම විපස්සනාට. අන්නේ විපස්සනාට දාගම තේරෙන්න නම් මේ සෑම ඥානයකදීම අඩු ගන්න කියනවනම් මේ නාම රූප පරිච්ඡේ ඥානේදලා පච්චේ පරිග්‍රහ ඥානට යන්නත් මේ දෙකම අල්ලගෙන වැඩ කරන්න පුළුවන් මුතු ගතිය මැදගත් ගතිය තියෙනවා. ඉන් යහට යන්නේ යන සම්මසන ඥාන ආදී යන්නේ යට ඒ මැදින්හත් වෙන ලෙහෙස් ලෝහ මේ ලෙසායන ගතිය එහෙම නැත්නම් සිනේහන ගතිය ඉතාමත් අවශ්‍යයි. අන්තිමට යනකොට කෝත්‍ර පූජානේ කියන තැන ගියාට පස්සේ මේ මුරුදු ගතිය ලෞකික වචන වලින් විතර කරගන්නත් බැහැ. ඒක ඒකාන්තයෙන්ම ලෞකික හිතේක ඉඳලා ලෝකෝත්තර හිතකට යන දෙක ඇහිම කරලාගෙන. පොත්පත් විනේ මේ මේ දර්ශන වේද තේරම අසම වෙනවා ඉතින්. නමුත් මේ මෘතුගුණේ බොහෝම ජයට තින්ලා ඉඳගෙන අර ලෞකික පැත්තයි ලෝකෝත්තර පැත්ත සම්බන්ධ කරගන්න. ඒ නිසා මෘතුගුණේ දිනු කර ගැනීම ඇත්තම ශිල්පයක් එක්කම කරන්න ඕනේ. මොනවා විද්‍යාවක් මෘතුගුණේ තනියම හිටින්නේ නැහැ. තනියම හිටියම මෘතුගුණේ ඇති වටිනාකමක් නැහැ. මොනවා ශිල්පයක් කරන යනකොට ඒ ශිල්පයේ දක්ෂකම කියලා කියන්නේ ඒ කියන්නේ වැඩකම වැඩ වැඩි හැදී කියලා කියන්නේ මේ මුර්තු ගුණය. ඒ නිසා සක්කච්ඡාකාරීකම මේ මුර්තු ගුණය අනතිමානී ගුණය. ඒ වගේ පේන තියෙන ඇත්තම නිමාව. කුත්තිලගේ නිමාව. ආනේ නිමාව කෙරෙහි අපි කලකිරීමක් වෙන්න ඕනේ විශේෂයෙන්ම මේ රහත් මාර්ගයේ සඳහා වැඩ කරගෙන යන ආනාපාන සති පිම්බීම හැකිරීම නැත්තම් සක්මන වගේ ගැඹුරු භාවනාව කරනකොට නිමාව නොසලකා මේක ඕනේ නෑ කියලා කටයුතු කරන්න ගියොත් වෙන්නේ තමා වෙීම දැනනතර මේ පිටිකට ගිහිලා හිර වෙනවා කියා ගන්න බැරි තැනකටපත් වෙන එක. ඉතින් එතනදිත් අපිට උදව් කරගන්න වෙන්නේ අපේම සත්‍යඥානින් වහන්සේලා. ඒ නිසා මේ මුරුදු ගුණය පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වුණොත් තමයි පැහැදිලිවම ළඟ ළඟම වෙනදාට වඩා භාවනා ජීවිතය ප්‍රීති ප්‍රමෝද ජීවිතයක් වේ. ආශ්‍රය කරන නැත්නම් ගුණ පේන්න පටන් අරගන්න. තමන්ගෙත් නැති යට වෙච්ච ගුණ පේන්න පටන් ගත්තට පස්සේ මේ චිත්ත බෙහෙත යම් කිසි රසයක් යම් කිසි විදියක මේ දරා ගන්න විදිය දරා ගන්න පුළුවන් ශක්තියක් එනවා ඒක විදියට කියනවා මේ ගැඹුරු අමාරු මේ භාවනා ජීවිතයේ තියෙන సౌందර්ය පැත්ත දෙන්න දෙන්නේ මොකටද කියන්නේ ඒ මුරුදු ගුණය එන්නේ එන්නේ එන්නේ තද භාවයට කරොසු භාවයට යනවා එක පිළිහිම ඒක තමයි වයසට යනකොට සිද්ධ වෙන්නේ නමුත් භාවනා කරනකොට ඒක හිතෙනවා තදවීම නතර කරලා භාවනා ඥාන මාර්ගයෙන් මේ වෘතු ගුණ විශාල අසසිල කරන්නේ. ආනි අසසිත තුල අපි නාගත් පුංචි ළමයේ තත්ත්වයට. මොනවාත් නොදන්න තත්ත්වයට. මෙලෙක් තත්ත්වයටපත් වුණා නම් ධර්මයට නිසිසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ එනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අර ආයාස කර තත්ත්ව නතර කරලා ඉබේ මේ සිදුවෙන දිහා අපන්න කරනවා. පූර්ව නිගමනයකින් තොරව ගත කරන්න පුළුවන් තත්ත්වයට ආවොත් තමයි අපිට ඒ උපචාර සමාධියකින් අර්ථ සමාධියටපත් වීම ලෞකික පැත්තෙන් ලෝකෝත්තර පැත්තටපත් වීම වාගේ හිතා ගන්න බැරි අමර සිද්ධියක් වෙන්න ඕන මේ අවස්ථාවේදී ඒ නිසා අපි මේ දැඩිශේ වත්පුලුවක් කරමින් ඒ කියනජාව කරනගත්තු කරමින් ඒකට ඉදුත් කරන අතර වාගේ ඒ ගැඹුරු භාවනාවෙන් සිදුවෙන මේ මූර්ති ගුණේ ඒකාන්තයෙන් අපි ළඟ වැඩෙන්න ඕනේ ඒක භාවනාවෙන් වැඩෙනවා ආන්නේ වැඩිවීමට අපිට වෙනම සකස් කරලා දෙන්න කලින්ම බණ අහලා කලින්ම ඒකට අපි තර්ක ඥානය යොදලා එහෙම වැඩෙන වෙලාවෙදී ඒ මල පිපිගෙන එන වෙලාවේදී ඒකට සාධක ප්‍රවේශ කරගන්න මේ කරුණ ටික උදව් උපකාර වෙයි කියන අදහස් තමයි මට තිබුණේ. ඒ නිසා භාවනා කරගෙන යන ඇත්තට මේ වාදකපු ඇත්තන්ට මේ විශේෂයෙන් මේක වැටහෙනවා ඇති. ඒ නිසා ඒක තවත් දිනුපවණු කරගෙන ඒ මේ වස් කාලික සරුවස් කාලික භාවනා කරගෙන යන්නේ අපිට ඒ කුඩා හේතු කර්ම වෙනවා පහුගිය දවස්වල ඒ කරගෙන යන එක පිටවන්ත වැඩි විශ්වාසයෙන් පිරිස ගැන තලි විශ්වාසයෙන් ඉදිරියට යන්න ඒකට මේ මෘදු ගුණයක් එකතු වීමේ ඒ පවතින පිළිච්ච භාවයේ භාවනා ජීවිතය සම්ප්‍රප්පායනාක සමගත කරන මේ පැවිදි ජීවිතේ පිළිච්ච භාවය වැඩි කිරීමට මේ ධර්ම කොටස හේතු වේවා වාසනාව වේවා කියන අදහසෙන් ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. නිශ්චාරණ වන ආරණ්‍ය ශිල්ප වාසී උච්චපද ගරු උදවියකට ලපජීව සංස්කාරයක් වහන්සේ